මණ්ඩලයේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මන්ද අනුගමනය මේ ඉතිහාසයේ සම්බෝධි විස්තර කරන්න හේතුවෙන් දවසක් විසුණු ආශ්‍රේලා සාකච්ඡා කරගෙන ඉන්නේ සිනවත් කුමරුගේ අභිනික්‍රමණය ගැන. අවුරුමේ අභිනික්‍රමණය කියන්නේ මේ දෙකම තියෙන සත්‍යය කියන්නේ විස්තරම කියන සත්‍යය දෙන්නේ ඒක අභිනික්‍රමණය කියලා එන්න අපි නිකම් මේ කියන එකයි නිකම් මේ කියන එකේ දිනන විශේෂත්වයක් දැන් යම් යම් උත්තරය මේ ධර්මයේ තේරුණාට තමන්ගේ හිත අර විකෙන් නිදහස් කරගන්න ඕන නිසා ඕනෝන්ගේ පුළුවන් ආකාරයෙන් පුළු පුළුවන් ආකාරයෙන් මේ දේවල් වලින් සිත ඈත් කරගන්න. සිත මේ බැඳීම අයින් කරගන්න. ඒ සිතේ බැඳීම ඒ ආකාරයෙන් අයින් කර ගැනීම යම් ප්‍රමාණයකට පිළිගෙනවා නම් ඒ කියන්නේ නික්කම් වේදේ. ඒ නික්කම්මනේ අභි අභිනික්කම් වේදේ අභිනිෂ්ක්‍රම වේදේ ඊට වඩා very solid ඒ සමාගේ ජීවිතයේ දුක් වීම සඳහා හේතු වන ධර්මයන්ගේ ගැනීම සහමුලි. ඊට වඩා මේ පදන් අයින් කරන්න සම්පූර්ණ දුර ජීවිතයේ සාහිත්‍ය අයිතිවාසිකම් අත්හැරියනම් ඒක කියන්නේ අභිනිෂ්ක්‍රමය අභිනිෂ්ක්‍රමය තමයි. තොර දිනපතා තම තමන්ගේ දෛනික ජීවිතය දුරස්ත ජීවිතය ගත කරමින් ඒ බැඳීම් වලින් යම් ප්‍රමාණයකට ඔහු ඒවා හරින්න වීර්ය කරන කර්ම වේදී කියනවා මේක. ඒක දැන් මේ සිනහත් කුණු කරලා තියෙන්නේ අභිස්කරණ. ඒ මොකද සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් ජීවිතයෙන් ජීවිතවා ආර්යවදෙන් ජීවනය යන්තරම සියල්ලක පාඩමක්. ඒකනේ මේ නික්ඛම්මේ සීවරු ආහාරයෙන් බලනකොට සාමාන්‍යයෙන් ලෝකයා කියන සිත දියුනේ සුද්ධිකයාට දැන් කිසිම දුරයක් නැහැ. ඒක මොකද යාට දුරයක් නෙමෙයි මහා සන්තෝෂය. මේ සතුට මොකද්ද? දැන් හරියට අර පන් මේ කිසිදු සත්‍යයෙන් දැන් දැනකින් ජීවනවම දැන් නම් කියනවා ජීවනවා කියලා කියන්නේ අන්නේ විදිහට සත්‍යය තමයි යකිනි කරෝයේ කරෝ භෝජනයක් සිටි ඇති වෙන්නේ. කොයි තරම් අමුකටු වලින්ද තමා මේරුණේ කියන සංකේතයක් ඇති. නමුත් අර ඒවට දැනීම ගණවත දැන් කුජලයක්. ඒවා පිළිබඳව කල් දැකීමකින් ඉන්න කුජලයට එවැනි ක්‍රියාවක් දැක්වම පිළිමේ කියලා කියනවා බොහෝ මේ කරේ. එමුද ඒ කුජලයන් කරගන්න බැරි. ඒක දැන් මේ කිලෝතුන්ගේ අභිනිෂ්ක්‍රම දෙවිවන්ව සාකච්ඡා කරමින් ඉන්නකොට උදාහරණ දෙන්න ඒක તો සංඥාමානේ ප්‍රකාශ කළා මේ මේ විදිහයි මහන්සියගේ විශ්වාසයේ වැඩේ ඒ ගැන අපිට විතර සිහි තේරෙනවා ඒ සීකන් දෙකේදී ඒ හේතුව මේ තරම් අඥාන සම්පත්තියේ කිසිම අනුපාතවත් නැතුව සාන්දරයක් නැතුව අද ජීවිතේ නැතුව ඉන්න පුළුවන් නම් ජීවිති ඒවා ඇදී මොකද කියන එක එලාකින් කතා කරන්නේ දැන් මේක කතා කරන්න බොහෝ වැඩි හැලියක්ම සම්පූර්ණයෙන් මුද්දකක් දෙන විශ්ුණා ආතන් මහන්සියලා වගේ කතා කරන්නේ නැහැ ඔය ඔක්කොම ප්‍රතිඥා ඇයි කාටද ප්‍රබුද්ධාම් දුවදාම මිනිහ ඔක්කොම ඉගෙන ගන්න කරලා ඒ විදිහට ජීවිතයක් හම් වෙනවා. නමුත් ඒක විතර මේ දුක් වලින් ගහන වෙලා. මේ දුක් වලින් ජීවිතේ වේද ගන්න කොහොමද වෙන්නේ කියන සිතවිල්ල ඔසතානන් දුරු මොහොත කලින් කරකෑවා නුවණ ක්‍රමයෙන් වැඩි වෙනකොට. ඒකට ඒ සිතවිල්ල ඔස්සේ යුනේවි ආවේ තර අවස්ථාවක් තමයි මේ මහා දේව කියන නමින් ඒ ඉතිරි රාජ්‍යෝ රාජ්‍යෝ වශයෙන් මේ පත්‍ය බව. මේ රාජ්‍යෝ ඉතින් සාමාන්‍ය රජකරේ කිව්වම උගේ පුළුවන් ආරම්භයක් කවුද ගන්නවා. ඒ විදිහේ ඔහුගේ පුළුවන් කාර්යම් දෙන්නන්නේ වැඩි වෙති පොතේ විස්තර ලියලා ඒවා බොහොම වැඩි ඒ වගේම ඒවා හැටේ නිමිති වෙනවා නෝදුනේ කාල වයස 84000ක් වවුරු ගතකට දාලු තරුණ වයස වවුරු 84000කට දාලු ඊළඟට මහත් වයසට පත් වෙන කාලයක් 84000 වයසයි කියන්නේ ඉතින් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ අවුරුදු 100 හරි කමක් නැහැ ඔබට සෑම දිනකටම දාන සම්මාන කියලා අවස්ථාවක් අවස්ථා තුනක් පාඩක් තියෙනවා. ඊට දසකුත් කාලයේ විශේෂ අවුරුදු ගානක් මේ අවුරුදු 20ක් වෙන ගත කළා. ඒ අවස්ථාවේදී ඒ රජුණන් සිටිච්ච සිටිවිල්ලක මේ ප්‍රතිපලයක් තමයි මේ කතාවට ඇතුළත්. රජකම් කරමින් ඉඳෙද්දී ඒ වගේම සීළු දේවල් වලින් ආර්ධියව පවතිද්දී අයිතිවාසිකම් පහළ පහළ කියලා තිබුණා මොකක්ද? මේ විදිහේ සම්පත් දෙන්නත් අවදාහරි මට ලොයින් මේවා අත්හැරින්න වෙලාවක් අහදී ඒ වෙලාවේ සම්පූර්ණයෙන් අයිතලා වෙනවා. ඒක ජීවත් වීම සඳහා මේ කාලයේ ජීවත් වීමත් සීල විකල්පවත් සම්බරියන් වේගීමත් කියන මේවා මේ කාලයේ සිදුලා නියම අරණෝ පිළිබඳව නැත්තම් ජීවිතයේ මේ දුකින් නිදහස් කර ගැනීම පිළිබඳව කටයුතු සමයක මේ ආත්ම ජීවිතය. ඒක නිසා එක දවසක් එයා රජුගේ ඉස්සරහම බාන මේ මිනිසයා ආගම කිව්වයාට අවදානි මගේ ඇදිච්ච එකක් දැක්කොත් අන්නේ දාගේකමට ආරම්භ වෙනවා. ඉතින් ඔය නියමයේ පිට මේ තමයි ඒ දාන්නලා ඒ අපුවමද කලේ. මම එක දවසක් මේ මිනිස්යාට අපේ වෙලාවේ දැක්කා අර විදිහේ දැනෙන්න පස්සේ මම ධාතේක දුර්ලභ වුණා මෙන්න රජුන් වහන්සේ අද නම් මට හම්බුණා මේක. ඒ කිස්තහ හම්බුනා. එයා ඒක අරගෙන තමගේ දරුවන්ට කතා කරනවා. ඒ වගේම හැමති මණ්ඩලයෙන් කතා කරනවා. මේ කාටත් කතා කතා කරනවා. කිව්වා මේ දැන් මගේ කාලේ කාලේ ඉවරයි කියන්නේ නෙවෙයි මරණයට පත් වෙනවා නෙවෙයි රජකමට යෙදවිය යුතු කාල සීමාවක් ඒක මගේ ජීවිතේදී දැන් මට කතා කරලා තියෙනවා. ඒක නිසා දැන් උඹලා මේ අපි අයිතිවාසිකම් කල් බාර ගන්න ඕන. බාර දුන්නු බ්‍රහ්මෝ මම කියෝ කරන්න කරගන්නවා. දැන් කිම් මම මේ ජීවිතේ අත්හැරලා මේ කවිත්ත කවිත්තේ කිව්වහම අපි දැක්කේ මේ ස්වරූපේ අබ්බජ්ජාවී කියලා කියන්නේ අර නෙක්ඛම්මයේ සම්පූර්ණ අභිනිෂ්ක්‍රමයට පත් ජීවිතේ සියලු දේවල් තමන්ට අයිතිව තියෙන දේවල් සියල්ල අත්හැරලා ඊළඟට තමන්ට ලැබෙන හැම මොහොතක්ම යුවක් පැත්තට යුවක් කියන්නේ දුකින් නිදහස් වෙන පැත්තට හරවල සිත ගමන් කරමින් ජීවිතේ සිත සැපයේ සුදුසු ආකාරය දුකෙන් නිදහස් වීමට සුදුසු ආකාරය සංවිධානය කිරීමටයි අම්බද්ධාව කියලා කියන්නේ. ඒ අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම ජීවිතයේ අයින් කරපු කෙනාට ඔහුගේ ප්‍රමාණය හැටියට කරන්න පුළුවන්. ඒ විදිහ අයින් නොවී හිටියත් දැන් මේ අය ඉන්නේ විදිහට ඒක කරන්න පුළුවන්. ඒ තම තමන්ගේ පුළුවන්කමේ හැටියට. ඒක සෑම එකක්ම බලපාන අර ගැඳීම අඩු කිරීමේ ධර්මයේ උඩයි ඕක සංවිධානයෙන් සාර්ථක වෙන්නේ. එතනයි මුළු කෙනෙකුට ටිකක් යොමුවීම සඳහා අවශ්‍ය කම් කරන මූල ධර්මයේ තමයි ඔය කියන එක. ඒක ඉතින් කියලා බලන්න තුමා කියන සිද්ධෝන. ඒ ඇලීම් අවස්ථාව ගැන දැන් අපි ඒක විශ්ලේෂණය ඒ මහා දුරාමිවාදාට සත්‍ය දුකට මඟ ගැටා කර ජීවිතේ තුලින් මඟ ඒ ජීවිතේ තුලින් මඟ කරන ගැටහතර යම් ප්‍රමාණයකට මූලකලයේ යෙදුවේ ඒ ප්‍රමාණයට විදලක් තිබුණාදී. ඒවා ධන වශයෙන් ඉගෙනවා නම් එකක් අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ යමක් කෙරෙහි තමාගේ හිත බැඳෙන ප්‍රමාණය. යමක් කෙරෙහි තමාගේ හිත බැඳෙන ප්‍රමාණය. ලිංගෝ ගාමෝ ඒ කොයි ප්‍රමාණය හරි ඒකට දැනගන්න. අවිද්‍යාව කියන්නේ ඒ දැනීම ස්වභාවය දුක් දැන එක දුක දුකත් එක්ක ජීවිතේ ගැටගහන එක පැත්තක් ඒකෝ ව්‍යාපාදී වෙන කවිය මත්තලා බුදුහාමුදුරු ඒකත් ව්‍යාපාදී කියන්නේ යම් යම් දේ පිළිබඳව තමාගේ හිත එකද නොවි ගැටුමටපත් වෙන අවස්ථාවේ ඇති වෙන රත් වීමට කිව්වා ව්‍යාපාද මොනතර බැඳීම තුලින් ශක්තියක් වෙනවා ගැටීම තුලින් ශක්තියක් ඒ දුක එක්ක සමග ජීවිතේ ගැට ගන්න තවත් පැත්තක් වෙනවා ඊළඟට සත්‍ය විනේසු ආයතන කියන තව එකක් මොකද්ද හැම වෙලේම සමා ගන්න තීරණය හරි කියලා සිටී තවත් දුක් වලට ජීවිතේ සම්බන්ධ කරලා ඒ ජීවිත දෙකේ මොකක්ද දැන් තමන් හිතනවා බාහිර ලෝකෙ ගැන තමන් හිතනවා තමන්ගේ ජීවිතේ තිබී තිබී කරකීතු මත්තම තත්වය ගැන ඒවා ඉතිරි මෙහෙමයි වෙන්න ඕනේ ඒ වගේ අහවලා ඉන්න ඕනේ මෙහෙමයි භාවනා කරන දෝරේ ඉන්නේ කතා කරන දෝරේ ඉන්නේ ඉතින් දෝරේ ඉන්නයි කියලා යාද කියන ප්‍රෝජෙක්ට් දීපත් ඒ කියන කවදාක තමන් වෙනුවෙන්වත් අනු වෙනුවෙන්වත් සාර්ථක වෙන්නේ නැහැ ඒක සාර්ථක වෙන්නේ නැත්තේ හේතුවක් නෙවෙයි මේ දේවල් සිද්ධ වෙන කාලෙට හිතන්නේ මොකද ඒ සිද්ධ වෙන ඒවා කාලයක් ක්‍රමයක් ආකාරයක් තියෙනවා. ඒ ආකාරය පිළිබඳව හිතන්න තමයි පුදුලයා දන්නේ. එයාට හිතන විදිහට එයා තීරණය කරනවා වෙන දෙයක් සිද්ධ වෙනවා එතෙන්දී ආපීඩාවක්. අනේ ඔය මේ ජීවිතේ දුකට සම්බන්ධ කරන තවත් දෙයක් දුන්නා. ඊළඟ තවත් එකක් මේ බුදුමහමුදුරු මේ පාලින දේ සම්බන්ධ කරගෙන මොනවා හරි සම්බන්ධ කරගෙන සැප ලැබීමට සමාවිතින් ගන්න සීලය තුල තියෙන කියලා උපත් එක්ක පටන් ගන්නවා. ඒවා අසුන්කලේම පුද්ගලයන් සම්බන්ධී වේවා වස්තු සම්බන්ධී වේවා ඒ නැත්තම් මේ තුල කොටස් හරියට ලැබුණු උස්මේලාවට අපි දුස් දැන් ඉතරාවත් නැහැ. දැන් අපි හිතන්නේ සංස්කෘතියෙන් අපේ සැපේට ලබව ගන්න. ඉතින් දේවල් ආදී කුයි කුයි දේ. තමන් උදනවන ගන්නේ ඒ ඒ අසුර ලැබෙනවා. ඒ ඒකත් එක්ක සම්බන්ධකම් පාව කරනවා මම කියන එක යම් කෙනෙක් කරනවා ඒ දුක කොහොමද ආන දුකත් එක්ක තමන්ගේ ජීවිතය සම්බන්ධ කරනවා. ඒත් දැන් පබ්බජාව කියන එක අර මේ මකාදේව රැඳු අර මම කැවිද කියනවා කියලා කියනකොට මගේ ජීවිතේ සුද්ධ කරන්න තියෙන දැන් මම මම සුද්ධ කරන්න ඕනේ කියන එක යන්නදා. මේ ආයේ ආදී මේ විදිහට සීල විහාර කරන විහාරයෙන් විහාරතු. සකස් කරන උන්වහන්සේ ගාතාවක් කියනවා. උත්තමංග ගෝණ මලී අරු ඉමේ දාසා ඉමේ දාසා සකා ආතු භූතා දේව භූත සම්පත්තා සමනෝ මනවති කියන මේ ගාථාව බුදුහාමුදුරුවෝ ඒ ආකාරයෙන් දෙන්නවා අර අග්නිවංශ වෙච්ච සිද්ධියක් ඒ වගේම ජීවිතය මේ හරිමකට වැටෙනකොට ඔහුගේ ජීවිතේ තුලින් ඒ කියන අදහස් වීමට ක්‍රියාත්මක වෙන ධර්මසෝත ඒ කාර්තාව ඇතුලේ දෙනෝදී ඒ මගේ හිතේ මේ විදිහේ විකෘති ස්වરૂපයක් ආය මගේ හිතේසොල ඉතින් ඒකෙන් මම දෙන්නෝය මගේ අවසානයේ බව ඒක අනිත් දේව දූතේ මේ වගේ මගේ මේ කමිටියේ නාමය එම නිසා පැවිද්ද මට මේ අවස්ථාවේ සාරු සිංහ ශ්‍රී කියන එක ධනවත්කම් කරනකොට මේ කාතාවේ කියනවා අර ඒ උසාවියේ වහන්සේවගේ මේ සිද්ධිය පොතක් කරලා නමුත් මේක වඩා ගැටලු පාරයි. මේක ගැටලුවක්. ඒ මොකද්ද? දැන් දැන් පුද්ගලයෙකුගේ ජීවිතය ආරම්භයේ ඉඳලා අවසානයේ වෙනකම් ප්‍රස්තාවිත ඒ ජීවිතේ තියෙනවා එක්තරා අවස්ථාවක් කලබලකාරී අවස්ථාවක්. ඒක කලබලයේ සංසිඳන අවස්ථාවක්. ඒ කලබල අවසන් වෙන අවස්ථාවක්. ඒකට ඒ අවස්ථා දෙකේ ඉතාම හොඳ අදහස් පහළ වෙන්නේ අර කලබලකාරී සත්‍යයන්ගේ ජීවිතේ ඉවත් වූ විවස්ව අවස්ථාවින්ද අපිට කියන්නේ නැහැ. අන්න පොඩි වයසෝ කුඩේ අපේ වයසෝ කුඩේ මහලු වයසකයෝ කුඩේ ආදී කුජලයේ ජීවිතයක තියෙන ඒ අවස්ථා දෙක පිළිබඳව කෙනෙක් කියන්න අමාරුයි මේ දුරේ සමහර ඉංජිනේරු වයසේ ඉන්න අවස්ථාවල අදී ওই වයසේ ඉන්න අයට දැන් හස්තාවුලක නන නන කාලය මනිපුරුණාට කතාකට වෙනකොට එයාගේ මේ ලෝකයේ ගැන වැටහිදී මෙතන අවස්ථාව දැන් වාසනාවන්ත දක්වන්න තියෙනවා ඒ දැන් මොය රාහුලාගේ ඒ උත්තම ජීවිතවල වැඩිකමකට ඇතුළේ මේ හැඟීම් තෝරන්නේ අවස් තරුණ වයසේ තියෙනකොට තවත් සම මේ සමහරුන්ට ඒකින් හැදීම් ලැබිලා අර කොහොම සමාජ ආයතන සුදුව තියෙද්දි වැඩි කාලයක් අර ප්‍රයෝජන කාර්යයක් කරන්න පුළුවන් වෙන අය. සමාජිනවා ඒ වයස්ගත වුණාට පස්සේ ආදී වුණා ඉතින් වැඩි බහිනා සමාජ විමුක්තිය නෑ දැන් කම්මියා කර්මකාරී කරනවා. මේ වෙනස ඇතුලේ කොහොමද සංසාරේ අර විදිහේ ජීවිත කරන තමගේ ජීවිතයේ යවන්නට උරු කරමු ප්‍රමාණය වැඩිකමට අර විදිහේ කුෂ්පායෙන් දුරව සමුගාමී වෙනවා ඉන්නවලට මම මේ සාධනය කළොත් ඒ කාල සීමාවල් වලදී දෙන්නන්නේ වැඩි කාලයක් සංසාරේදී අර පුරුත් ආරම්භ වෙනවා ඔන්නදී මහාවීර රජු වහන්සේ මේ අපි දැන් හිතනවා අපි දැන් කියනවා ඒ රජුගේ විදිහේ ඔය මාගේ පස්තාවේ සංකේතික අන්තර්ගත මාතේ ඒක අපි ඒ සීමාවල් කරකට ඒක මේ රජුගේ අර මිනිස්සුන්ට දුන්න නියමයක් මගේ මිනිම ස්ථාන දැක්මක් මගේ ආරම්භය කරනවා කරන. ඒක ඒකේ කියනවා මේ මහා දේව රජුගේ නරකයට ගන්න අදහස්කලේ එක්කම වෙනන්නේ. නමුත් දැන් ඔය අදහස ඇවිත් මොකක්ද? යතයි පාන තමයි කියන්නේ. නමුත් එයා මොකද මේ නරක එකක් ගැන අවධානය යොමු කරන්නේ. එයා රජු අනෙක් වගකීමුයි. මහා වගකීමක් තියෙන නිසා කොහොමද දෙන්නුන මහයන ප්‍රොජෙක්ට් කියලා කියලා යන්න කරුණ විනාශක් කියන්නේ සත්‍යය නරකද? රහමන්ට අනිත්‍යයන් කයිකේස්ලා ධර්මවලින් අනසුද්ධිය ආසභාවිකී අපර තමා දැන් ගන්න සුදුසු පුදුරේක හෙල්වීමට සාධයක් වගේ තියෙනවා. ඒකට මේ සතාව මුල්ල කීන ඔය ඔය වටිනා කොටස් ඇදලා ගත්තම අපේ ජීවිතේ කියන එක්තරා වැදගත් නැති අපේ සොද්දේ අර සුද්ධිය නරකස් මේ එහෙකෙනසක ගන්න දකින්න හම්බෙන්න කියන්නේ නෑ නෑ මොන්නේ නැත්තන් කියලා පරම්පරාවෙන් ලැබිච්ච මේ සම්පූර්ණ විශ්කම් මේ සම්පූර්ණ මට්ටම යන්න බෑ සාමාන්‍යයා සාමාන්‍යයෙන් කියන ඉස්ලාම වල කලියන් නමුත් එනම් ලෝකාර්ථයක් තියෙනවා සමාජයේ දැනෙච්ච අන්න මේ නරකේ විපාක කළා යා දුවා මෙන්න බලන්න දඟෝනේ මෙන්න බලන්න මම කොහොමද දැන් මේ කාලේ ගන්න මම කොයි විදිහට දන්නේ ඒක නිසා දැන් මම දැනගන්න ඉන්නේ මට වඩා විශේෂ ගන්න ඕනම ලැබුවේ කියන්නේ ඒක මම දැන් ඉතිරි ජීවිතේ දුරදෝ කියන්නේ ඊළඟ කාලවල සහ ලයිලෙකට කියන්නේ කියන්නේ සාක්ෂිය අන්නේ ඒකයි මේ කන්ට්‍රෝ මේ මේ ඇහිවිගේ තමයි නැත්නම් කලින් තමයි යනවා ඒ ඇහි ඉතින් ආපියෝස්තුම තමයි අර උපක්‍රමයේ ඉතල ඉතල ඉතල ඉතල අර අපුවට කිව්වේ මේ මේ කම්පැක්ට් මම කියනවා කියන්නේ අන්න ඒකෙන් කියනවා ජීවිතයේ පිළිබඳව සිතිවිලි පහළ වෙන පුළුවන්කම අතීතයේ තිබිච්ච තමන්ගේ යම් උත්සාහයක ප්‍රතිඵලයක් බව. දැන් මේ විශ්ලේෂණය කියනවා අනුම මේක පොදකින් දුනා. මේ අවස්ථාවේදී මේකේම අගේ කොට හරකරන නිසා මේ ඇවිල්ගේ නිකම් නෙවෙයි. අර සමාවේ චිත්තේ බලපාන ප්‍රශ්නේ පිළිතුරු සපයගෙන ඒ ඔස්සේ ජීවිතේ කරලා වාසනාවන්ත ජීවිත සත්‍යයක් හදා ගන්න තියෙන ඕනකම උගයි. ඒ මොකද ඒක තුනේ ජීවිත වාසනාවත් අවාසනාවත් ගැටි දෙක පිළිබඳව අධ්‍යාපනයේ ලැබල දිනන එක කල. මෙන්න මේ පැත්තට වැටෙන්න ඕන ජීවිත වාසනාවක් වෙන්නේ මේ සාමාන්‍ය දෙයක් නෑ කියලා කාලයක් තිස්සේ එක ප්‍රබුද්ධ කරපු ප්‍රතිඵලය නිසා මේ විදිහට හිතවත්ම ලැබෙන තරම් සිත සතුට වෙන්නේ නැහැ. අන්න ඒකයි යම් කිතුකේ ප්‍රාණයේ ඉඳදී අනිත්ලෙන් නිරේණුවම මේ පෞසල්ලේ කියනයි මේ ඒ ඒ ඉන්නේ ධර්මයේ ලැබෙන්නේ කියන්නේ ජීවිතය පොත උසස් ධර්මයක පාවිච්චි වෙන්නේ. නම් ජීවිතේ උත්සාහවත් වෙනවා නම් ඒ උත්සාහය උද සාර්ථක කර ගැනීමට පුළුවන් පැති උද වෙනවා නම් ඒ අර සිද්ධ භෞතික බලය. එහෙම නැති යන්නේ කරන්න බෑ. එලා ඉන්නේ නිංග ඒවා දුරු කරමින් ඉන්නවන අර සත්‍යයේ ඉන්න. දැන් හැම ආලකම නැහැ. අර කසලේ මුලේ ගිනේ ආල් වශයෙන් නැත්නම් විහාල ආල් තමයි. නමුත් රසගුණ දෙකම තියෙන ආල් වර්ග වෙනම තියෙනවා. ඉතින් ආල් වර්ගයේ දාපුවම කොහොමද ආල් වෙන්නේ? අර මොකද අර වෙන රසගුණ තියෙන හා වෙන වැදු ඒවාට පුළුවන් හොඳ රසායන ඇදෙනවා. ඒකේ ගුණකාරකම තිබුණා රස දෙන ගුණ දෙන්න. රසයන අරහාල අදිනෝහි මොනවා. ඉතින් නමුත් ඒවා නිකන් පිළිගන්න කන්නවා කියලා නැහැ. අන්න පුද්ගලිය දෝකේ ඉන්නවා. ඒ මේ පුද්ගලයාගේ වෙනසක් දෙන්න අන්න අර කුලී යටදී. ඊට අමතරව මේ විදිහේ ඒ කන්තුමාගේ සිද්ධිය මොකද මේ විදිහේ ඉමේජ් මේ විදිහේ පහවි මේ විදිහේ පහවීමක් ඒ එනම් මේ විදිහේ පහවීමේ කිව්වේ අර විදිහ ගන්නත් එනකොට ඒ අදහස තුලින් පෙන්වන්නේ මොකද්ද තමාගේ ජීවිතේ සීන උසස් අයිතිවාරකම් ලබන කොටස මොකද? ඒක සිස්තයෙන් නෙමෙයි දෙකට. මේ සිස්තය පාවිච්චි කළේ රෙන්ඩම් නොතර අදහස නෝන. ඒ අදහස එනකොට ඒ කාල සීමාවෙ දෙන්නන්නේ දැන් මෙන්න සැපමින් කාල සීමාව නැහැ. ඒ අදහස විද්‍යාව සමහරව සඳහන් බලනවා. හදාන්න බලවලා. එළනම් කොයි කොයි ග්‍රහයක දැන් රාජ්‍යයේ කොහෙද බුදුහුරුන්ට ආවදාන වෙන්නේ. එනිසා කොයි පැත්තේදී අයිබුද යෝග පරිදි මේ විදිහේ අහන. ඒ අහන්නේ මොකද? අමල් සකෝස් කාලයක්. එන්න මේ ආකාශික බලපෑම් කොහොමද එන්නේ කියලායි එයා ඒ පිටින් උදව්ව කොයි මිනිස්සු. මේ සාහිම වෙන්නේ. නමුත් මේ හදාගෙන තමා කෙරෙහි මොකද සකල නිකාල සීමාව කවදද තියෙන්නේ කියලා බලන්න නම් ඒ බුද්ධයා කල්පනාකාරී විශ්වෝ කවදද මගේ හිතේ මේ නරක අත්දැක හොඳ ජීවිතයක ප්‍රබලක් ඇස්තරන් ඕනේ අන්න කාල සීමාව තියෙනවා අන්න දෙත්‍යානි ග්‍රහය මේ අගේ උද ග්‍රහය ලබා ගන්නවා. එකම ග්‍රහයයි ඉන්දෝර තමන්ගේ ජීවිතයට වාරි ග්‍රහය ඔක්කොම අපි නිකම් බීස් වෙලා යනවා. අර ග්‍රහය අන්ද තමාගේ ග්‍රහණය තමන්ගේ සිතින් අල්ලන ගතිය තියෙනවන හොඳ පැත්ත. හැම වෙලේම හොඳ පැත්ත අල්ලන සිතක් තියෙනවා නම් ඒ සිත්යෙන් යට ජීවිතතරම් ග්‍රහයක ඕම පෙරමුණක් හැදිලා මේ රෙජිමන්ට් එකක් පාගෙන ආවා නිකා. නෑ ඒක අපි මතක් කළේ ඒක ගැන අවධානය යොමු කරන්නේ නෙවෙයි මෙහෙම සමාජයේ විපාකයක් තියෙනවා. ඒක ගතින් කියන්නේ මෙන්න මේ හිතාවොත් එයාට නම් සම්මය කියන නිදෙන් පැහැදිලි කරගන්න. දැන් යන්නේ සහය වෙන මොනවද පාදු මොනවද දැනගන්න. ඒක කවුරු කරනවා කියන්නේ. ඔව්. මේ යම් දෙයක් කරන්නේ මගේ හිතට කරන්න කවුරු ඒක කරනවා නම් මගේ හොඳයි. නෑ නෑ සාමාන්‍යයෙන් ඉස්සලා ගන්නවා. ආරෝපී වලලා හොඳ අදහසක් ගන්නවා හොඳ අදහස් වලට වැඩ කරගෙන යනවා. ඒක තමයි බුද්ධිලේකේ ප්‍රාය. මොනවානේ? අදහම් කරන්නේ කියෝ. හ්ම්. ඒ ඇත්තට යන ගමන් බලන්න යන්නේ කොහේද මුදල් ජීවිතේ නිරයි ඌ ගිය ගන්නේ. මොනවානේ? ඒක නෑ ඒක තමයි යන්නේ කියන්නේ. විද්‍යාව වල කරගන්න විද්‍යාවේ ඇදී අපි කරගන්න ගාන්ධු වල කිවිින් දිනස් තේර විද්‍යාව කියන්නේ. ඒවා නිකන් මොන විශ්වවිද්‍යාලයේ මහා විශ්වවිද්‍යාලයේ නමුත් ඒවා බොරු නෙමෙයි කියන එකක් කියලා. ඒ ග්‍රහණ ඒ ග්‍රහණ ශක්තිය. ඒ කරුණ අපේ ජීවිතයත් එක්ක. ඒ ග්‍රහණ ශක්තිය. ඒ කරුණ අපේ ජීවිතයත් එක්ක යම් කිසි සම්බන්ධතාවයක් අවතිනය කරන පොදුවක් වෙන්නේ නැහැ. සරණිමුදි කියලා නහන්නේ. ඒක කරන්නේ මේකයි. මේක දෙකේ වැඩක් කරනවා. ඒ ප්‍රශ්න ශක්තිය ඒ කරුණ අපේ ජීවිතයත් එක්ක යම් කිසි සම්බන්ධතාවයක් අවදින එක නම් පොදුවක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ අවශ්‍ය කරගන්නේ අරහතිය. ආතු භූතා දේවසු. අපි ඔන්නෝක පාස්තරේ මේක ගන්න එක දූතේ ඇවිල්ලා. ඒක නම් සාමාන්‍ය මේ සාමාන්‍ය මතයක් හැටියට කියන. මේ දේව දූත කියන එක මේ එක්ම වචනයක් ආස්තනාන පුළුවන් වචනයක් නෙවෙයි. දේව කියන්නේ සාක්ෂි. සූතේ සූතේ කියන්නේ යම් කිසි අනිත්‍ය ප්‍රමාණයක මේ විවරණ කරන අවස්ථාව. මේ සම්බන්ධ කාර්යයන් තමයි ඒක. ඒකට නමුත් මෙතන දෙන්නවා අර යම් කිසි අනිත්‍යයක් සමහර මුලට ඒ ඒ පුස්තකයන්ගේ ඒ තම තමන්ගේ ජීවිතවල මෙතෙක් දුර මේ වගේ වායස වෙනවා. මේ ජීවිතේ ගොඩක්ෝනේ කොහොමද පැවතුනේ කොහොමද මේ නොබැදී විදිය කොහොමද කියලා අපි බැලුවොත් සල්ලෝකීයයි කියනවා මුතර සරදාගේ කතාවේ ඒ වගේ ඒක නෙමෙයි මෙතන සිද්ධි. ඇතුලේ යම් කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවා යම් කිසි කියලා කියන්නේ නැහැ. ඒ ක්‍රියාකාරීත්වයක් තියෙනවා හැම වෙලෙම ජීවිතේ නඩත් වෙන විදිහට ක්‍රියාකාරී වෙමින් ඉදිරියට සම්මු කරන යන ඒ ඉදිරියට සම්මු කරන යන ශක්තිය ඇතුලේ තමයි යන් වෙලා කියන අඩන් වෙලා කියන්නේ හොඳ හෝ නරක හෝ මධ්‍යස්ථෝ මොන කුණු හරි මොන පිළිසිඳ දෙය හරි ඒ ක්‍රියාකාරී සම්පේ ඇතුලේ දෙන්නේ ඒකට මූලික වෙන්නේ හිතයි ඒකේ මේ මූලිකත්වයේ මුළු සිරුරේම අර පාලනය වෙමින් එනවා. ඒකට පාලනය වෙමින් එන මේ පාලන પરම්පරාවක දර්ශනයක් තමයි අපි මේ කියන්නේ ජීවිතය. ඒක පාලනය වෙමින් වෙන්නේ කියන්නේ. ඒ හදිස්සියෙන් ලැබෙනවා ඒ ආදාමයක් වෙනයි කියන්නේ ඒ පාලනය විදුත් වෙනුත් කියලා. ආනන්ද ස්වરૂපේ විකෘති වෙච්ච හැටි ඔහුට දැනෙනවා දැන් අර මුලින්ම ආපු සෝපහස්කන්ධය. ඒකේ පාලනයේ නිහිතනට ගන්න වවනා කරන උදව්වක්ම දෙලින් දෙන්නේ. පාලන ඉවරුනේ පස්සේ මේ පාලන කාලේ ඉවරන පස්සේ මේ පාලනේ නැහැ. මොකද මේ නැදදී මාගේ දුර්වලතාවවලදී එහෙත් මොනවාරි ඒකේ අවශ්‍ය පසහාන විද්‍යාවක් දාලා ඒකට පාලනය කරන දුනාවෝ නැවතී සත්‍යකයි. ඒ පාලනය තුනේ අර මධ්‍යමී ව්‍යාකරණය වාක්‍ය තියෙනවා අනුසුතිය කරනවා. හොඳ වැඩි තියෙනවා නරක වැඩි තියෙනවා. මේ විදිහේ මිශ්‍රණයක් තමයි අපි මිනිස් ජීවිතේ සත්‍ය ජීවිතවල එක නැහැ. දැන් කණියෙම කියනවා බොහෝ විට සමාන සත්‍යයෙන් පුළුවන් මේක බොහෝ විට විශ්වාසයක් තියෙන්නේ කණි ආකාරය මොනද? පාපි නරක ශක්තිය. නිසා තුලෙම නෙවෙයි. නිසා තුල නරකක් තියෙනවද? එතකොට මිනිස්කම පාවිච්චි කරන කාර්යය තුළදී ඔහුගේ ජීවිතය හොඳ පැත්තට හරවන්න ඒ සමාජ කාර්යය තුළින් හෝ පැවතුනේ නීති වලින් ආදී වෙන දේවල් උදව් ලැබෙනවා. ඒක නිසා ඔබේ ජීවිතේ කලා ප්‍රමාණයක හොඳ මට්ටම මිශ්‍ර වෙනවා. මේ හොඳ මට්ටමේ හොඳකම වැඩි වෙන්නත් පුළුවන් සමහරු තුල වරදම වෙන්න. ඒක හොඳකම වැඩි වෙච්ච පුද්ගලයාගේ ප්‍රේම දූත කියන මේ සබ්ජෙක්ට් එක පහළ ලක්ෂණය මොකක්ද කියලා බැලුවොත් අර එයාගේ පාලනය අංශය ඒ පාලන ක්‍රම ඒ ක්‍රියාත්මක වෙන අතරේ ඒවා අස්සේ මතේ අදහස් එකෙන් වර්ධති ඒ වර්ධ වලින් යා හොයාගන්න ඕනේ වගේ පාලනයේ මොන විදිහේ සංස්කාරයක් දෙන්නේ. ඒක අපේ ජීවිතේ නිරන්තරයෙන්ම මේ පාලනය විදිහට යනවා. ඒ ආශ්‍රයවට පහළ වෙන අදහස් ඒ අදහස් ඔක්කොම ඉන්දියන පාලන ක්‍රියාකාරීත්වයේ යටතේ ඒකේ ප්‍රතිඵලයක්. ඒතකොට අපි මනින්දෝල අපේ පාලනය වෙන්නේ කොයිදද? අපි දුක්ඛ පැත්තට පාලනය වෙවි යනවද? නරක පැත්තට පාලනය කියන නරක සංවිධානය කරනවා හොඳ සංවිධානය කරනවා කියන එක ඒ පුත්‍රය විශ්ින්ම හගන්න ඕන එකක් ඒක කෙරෙන්නේ නැහැ ඒක ඔබේ නෝන පිට කෙනෙක් ඉන්නෝනේ පමණයි ඒක ඒක පුළුවන් වෙන්නේ නැහැ ඒ තම තමන්ගේ වස්තාලගෙන පුළුවන්. ඒකේ පාලනේ මොනවද කියනවද? අරගෙන යනවාද කියලා. බයන්නේ කොහොමද කිව්වොත් ඔහුගේ සිත තුළින් අර පාලන වේග ආශ්‍රිත උපදින අදහස. මේ ඔක්කොම පාලන වේගවල ආශ්‍රිත වෙන මේ උමාන තමයි මේ අපි අදහස් කරන්නේ. ඒ ඉතින් දෙන්නේ රස්නි ධාරා. රස්නි වේගයේ පිහිට කියන්නේ. ඒ රස්නි වේගය කියනවා නානා තරාගෙන රස්නි මට්ටම්. ඒ රස්නි අඩුකම වැඩිකම මධ්‍යස්ථ සමාධිය වශයෙන් බිඳුවොත් ඒ ප්‍රශ්නේ ගැටෙනවා නම් වැඩියෙන් විපදවන තත්ත්වයක් නම් ජීවිතේ ඉන්නේ යාට ඉර්ෂ්‍යාකෝණ මාන අහංකාර ආදී විභෝග මච්චරිය රෝධ යාදී අදහස්ව යන්නේ ඉතරමේ මේ මාර්ගය තේරුම් ගන්නකොට මේ මගේ ජීවිත පාලනය යන්නේ ඒ දුක් වෙන දේවල් මේ එකක්. ඒකත් එක දුකයි. දුක කියන්නේ යාගේ ජීවිතය ඇතුලේ ආනන්ද සාගරයේ සංඝාලය ව්‍යාපාරිච්චය වෙන්නේ කොහොමද කියලා ඔබ කියන්නේ. ඔබේක බලන්නවට තමාගේ පිටිවිලි දුයි. ඒ පිටිවිලි තුලින් මේක බලන එයාට තේරෙනවා නම් හැමසෙලේම වගේ මේ ලෝකයේ තියෙන දේවල් එක්ක බැරි මොනිට ගුවන්කාරයන් කියනෝන විහාර සිදුවල් කරතයි කවුරුන් දිනේ දෙන්න යෝගන්න යම් කිනුල භාවයනවන සීලි අනියක් දෙන්න සම්පූර්ණ මොකද මගේ ආත්මය දැන් සංකල්ප වෙලා තියෙන්නේ මේ විදිය අදහස් ඉස්සරහින් ඒක පාලන ක්‍රමය ජීවිතේ පාලන ක්‍රමය ඒක විනායස කියන්නේ ධර්ම ස්වභාවය. සුභාගන්නේ කවුරුත් නැහැ. ධර්ම ස්වභාවය. ඒතකොට මේ ජීවිතයෙන් දින ධර්මයන්ගේ ස්වභාවයෙන් මතු කරන්නේ මේ විදිහ අදහස් නම් ආමකමයි විපාකදස්නම් ඒක දෙමයි තියෙන්නේ. ඒක දැන් මේ මොකාගේ අනුවන්ට මේ නරකක නෙමෙයි කියන්නේ නරකයට දැක්කේ ඉංග්‍රීසියෙන් එක මාර්ගයක් වශයෙන් මොකක්ද? ඒ අසුරුවන්ට ඒ අදහස ආපු දවසේ අන්න ඔහුට තේරුණා මේක මගේ යුද්ධයක් කතා කරනවා මොකක්ද? මගේ ජීවිතය ඇතුලේ තියෙන්නේ හොඳ ධර්ම නිෂ්පාදනය කියලා හොඳ ධර්ම වලින් ජීවිතය පවත්වන ක්‍රියාකාරීත්වය බව ඒ වගේ අදහස් වලින් මතේ. ඒ අදහස් වලින් දැක්ක මොහොත ඇයි අපච්චා නැකනේ අභිද්ද නැත්නම් සමානුකූල ජීවිතේ පාසුද්ධ කිරීමේ අදහස් ආර මොකක් නිසා ඒ කොහොමද කිව්වොත් ඒ යම් කිසි කෙනෙකුට මොනවා හරි ඕකයන් දිනුවක් හරි වෙන මොනවා හරි දැන් ලක්ෂ 10ක් 15ක් හම්බුනේ. අර අපිට කන්නේ නෙමෙයි. යාන් පහලෙන් හිත මොකක්ද කිව්වා? ඒවා ඒ කියන්නේ ආදායම් ලබන ක්‍රම සමීකරණ කිරීමේ අදහස් දෙක. ඕනනම් සාමීදානයෙන් දෙන්නේ හිතේ ඒක නිකන් හදන්නේ. නෑ අපෙන් නේද? නමුත් ඕනි කෙනෙක් කියන්නේ නැහැ සංගීතය. මානුක ඒක නෙමෙයි අගාරා. අර ඕන මේ හම්බෙන්නේ ඉක්මී වස්තු යොක්සක්ෂේ ගිහිලා එන්නුම් කරන්න යාළුවා. ඒ ඒ කොට යාවි කරන්නේ. දැන් ව්‍යාපාර කරනවා. අර මුදලදී යටිමිනියෝ කෝ කිදින්න කවදා ඒ ජීවිතේ දිනා ජීවත් වෙන මතකමක් දාගෙන ජීවත් වෙනවා. අන්න ඒ වගේ මහාදේව රජුගම තමන්ගේ වස්කම ඒකයි ඉන්නේ. තමන්ගේ වස්කම ජීවිතයේ ඇතුලේ තියෙන වස්කම දැන් මේ අනම් මේ ජීවිතේ තුලින් මොකද නිස්පාදනය කරන්නේ? ලොම් ජීවිතේ ඒක නිසා දැන් මම මේක නිකන් දිහාගෙන අයිස් ෆේස් එකකට දැක්කම විහාරින්න වගේ වෙයි නැති. ඒ වස්තම් තමයි වර්ධනය කරන්නේ මම දැන් සම්මියන. ඒ ඇතුලේ දැන් මේ විචාරාන්තයේ තියෙන හොඳ අදහස් කරගන්න පුළුවන් හොඳ සිතිවිලි පහළ වෙනවා නරක වලින් සිතන වෙලේ බෑත් කරන ශක්තිය තියෙනවා යාදී අදවස්තව මට තියෙන බොහොම මේ නිකන් මේ විකාපෝත වෙලා හිටන් අනිවාර්ය වුණා කොවිදාගිල එන්කොලේ කාලේ මොනහත් පදයක් ඉන්නේ මේ විශේෂා වරමු කුමාර විශ්ලා වන්දරගෙන අනිත් මණ්ඩලයේ කරනවත් ආයේ මොකක්ද මේ බොම් වෙදේ තියෙන්නේ මේකද කරන්නේ මේක ඉතින් කීතරම් දිනගන්නේ එතන කියයිම මේ පුතු එළමදී මේ බොම් වෙදේ යන්නේ නැහැ නමුත් මේ ඇගේ දේවයාගේ වක්තෘත්වවල ඉලක්කක ස්ථාපිත ඉවත් කරන දේවාලේ වගේ තත්ත්වයක ඉන්න මම ඇදේ කියලා ඒක තමයි අර සමානගත විච්ච දේව කියන පාලන තත්ත්වයේ කියන ඇදට ස්වභාවය අර අදහස් වලින් අදහස් එක අර දූත මෙහෙවන රජුන් වහන්සේ ඉඳලා හරියන්නේ නැහැ වැඩේ පටන් ගන්නවා ඔබ වහන්සේට මේක හොඳට කරන්න ඕනේ. අන්නේ විද්‍යාදාතක් පුදුලින්ම. අන්නේ අදහස වූ ඉතිගේ අරකට අස්සේ උනේ මොකක්ද? එයාට මතක් ඉතාව එන්න පටන් ගත්තා. මේ එකක්වත් එක්ක සිත පාවිච්චි කරලා සිත සම්බන්ධ කරලා දේලා නම් මේ කන්නේ කොහොමද? ඒවා නිකන් සුස්ස නිකන් ජීවිතේ. ඒවා හිතේ කරගෙන ඉන්නේ හිතත් හිතනවා. ඉතින් ඒකෙන් තමයි මතක. අන්තේ අත්තරීමේ කෘත්‍ය ඔකේ හිතට ඒක. නැත්තම් මාළිගාවේ ඉඳගෙන ඒව කරන්න පුළුවන් නම්. ඒලා ඇසුරු කරගෙන ඔහු ඒවා කරන්නේ. ඒක අනවශ්‍ය කොටස. මාළිගාවේ මාළිගාවේ ඉන්නේ ඉන්නේ. විදහාකරන ඔය මාර්ගාවේ ඉන්නවා අදිකු ඉන්නේ හදා ඉන්නේ කියන්නේ අපුත්‍රාදා මොකද කියන්නේ ඉන්නෝ මේ ඒවා ඕනාන්දි ගදී ඕන විදිහට පුළුවන් විතරේ ඉන්නේ ඉන්න බ්ලොග් ඒ කාලේ ඒ අන්නෝනේ කියන්නේ අන්නේ කියන්නේ දෙන්නේ එතන ඉන්නේ මොකද ඒ මොකද්ද ජීවිතේ හැම පැත්ත හැම අදහසක් තුරම සමාධිය අර කාරණේ යනතේ මතුවෙන අදහස තියෙන්නේ මොනවද කියලා දැන. වෙන ඔය පබ්බත්තාගේ ක්‍රියාව තුළ වෙන කිසිම දෙයක් නැහැ. තියෙන්නේ කවුරුත් වෙනම දෙයක්. මොකද අදහස් තුළ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඒකේ අදහස් වල තියෙන අත්‍ය තුලින් තේරුම් ගන්න පුළුවන් මානසික උච්චර නරක තියෙනවද මාර්ගකම දැන් කොච්චර හොඳ වර්ධනය වෙනවද කියන එක. ඒකට ඒ සිතිවිල්ල අස්සේ ජීන කුංචි කුංචි වැරදි හොයන එක තමයි මේක දීග් ගැනීමෙන් නවලා. ඒක සමහර හොඳ අදහස් වල නරක ගෑණි ඉදිරියදී ඒ කියන්නේ දැන් පත්තර කරලා ගත්තා. සමහර ලාභෝතුන් ගත්තාලේ ඉන්න පොඩ්ඩක් තියෙන පුළුවන්. මේ රොඩ් එකට අරත්තන කිලෝ ඉන්න පුළුවන්. එනත් එක්ක මොකක් හරි වැඩක් නැහැ. අන්නේ වගේ පුතචනාවු මත්තලා අර කියන බැලුවේ දේවල් තියෙනවා වගේ පුතකේ අස් එක්ස්පර්ට් කෙනාගේ සීනවා අර සමන්තරක පාසුද අපරාධේ පත්කරන නරක පෑයි. අන්නේ නරක පෑයි සොරන් එකයි ආ මේ සාමාන්‍ය විශේෂයෙන් අය මුස්ලිම් බුද්ධ දිනුනාය ප්‍රමාණිකව දිනුවා කරා ගමන් කරනවා කියන කෙනාගේ ඒ වැඩ පිළිවෙලේදී නැත්තම් මසාලේ රජු අවස් කරන කෙනෙක් නෙවෙයි. කරපු කෙනෙක් නෙවෙයි. නම් ඒ වුණා අවස්තිය තිබුණා මේක සිද්ධ කරන්නේ. කියන බලනකොට අප්‍රමාදයේ නිසා මොනවාදී අප්‍රමාදයේ එකක් නම් අපි කියනවා අපි කමක් කරන්නේ නැහැ. නිකමේ කියන සම්මත ක්‍රමයක් තියෙනවා දැන් ඉතින් ඉතන මිනිස්සු දානයක් ඒ දාන බොහෝ පන්තියල්දී ඒකේ අන්තිමලාපු යාරි කියන මේ මිනිස්සුන්ට මේ ඒකේ නාම ඇති වුණාට ගන්නවට නැහැ කියලා අන්‍යයා දැනගන්න ඕන අන්‍යතර කිව්වා මේ මිනිස්සුන්ට කෑම එකක් දෙන්න යනවා මේ කෑම ටික දෙලේක කන්න පුළුවන් විදිහට දෙන්න ඕනේ. ඒක හොඳ ආවරණයක් එක්ක මිනිස්සු කන්න මිනිස්සුන් විදිහට කිසියම් වෙනසක් නැතුව අපි කන්නවා ඒ විදිහට කන්නේ. අර ඒ ගන්නෝනේ මේ විදිහ උදෝද කියන්නේ මේ මේ වේදිකාවල් නිදන් මේ ඒගොල්ලෝ කන්නේ මොකද කියන්නේ අන්නේ විදිහ අර පින් විකාශ දෙන කුණු පෑලක් තමයි ඒක. සෑදුට අන්තරු නැහැ මේ ගන්න නෙමෙයි මිනිස්කෙන් හරින්නේ ඒ මිනිස්ගේ ගන්නේ යන්නේ ජීවිතේ ක්‍රමයේ කුමේ නම මේ අධ්‍යයනයේ විසුද්ධයි මිනිස්කේ මනසේ දෙවිතුනාව ගැන මොන්කීසුවවද එයාට ඈම කිසි වෙන්නේ අත්දෙන්නේ ඒක දෙන්න ඕනේ කියලා ගත්තාම අන්න එයාගේ අසුද්ධ සිත සුද්ධ කරපු ආකාරය ඔන්න ඒ ආයේ සාමාන්‍ය විදසනක් ඔය විදිහේ අපේ සිත් අත් දැනට තියෙන හොඳකම අත් තියෙන නරකකම් වුණා කියන බලයෙන් තමයි ඔය සම්ප්‍රඥා කියන ක්‍රියාවේ තියෙන වෙනස. ජීවිතේ පාවිච්චි කරන අර කියන ක්‍රියාව තමන් කිරීමට ලැබෙන විවේකයේ හෝ නිදාසෝ පුළුවන් ආව පාවිච්චි කරනවා නම් ඒ ඒ කරන්නේ අර තමයි කවුද ඒ සංගමෝ මේ මොනවාදේ කරපුවා කියන්නේ. සිදුවත් පොදුනේ ඉතින් ඉතින් නාදින්නේ මොකක්ද ඒක කොහොමයි ඒක කිසියක් නෙවෙයි. ඒක අපලෝනා ඒක සිව්මන් නාදින කරන්නේ වුණා. ඒක දැන් මේ අපිට කරන්නේ කියලා තියෙනවා. ඒක නාමයේ කරපු එකක් උන්වහන්සේ සංසාරයේ කරපු එකක් තමයි දැන් යන්නේ විපස්සනා. අන්නේ මේ යාලක ප්‍රකාශ වීමේ මේ සුදුලි ඒ ඉතින් මේකයි අපි මහා සංකීර්ණ ප්‍රශ්න ඒක නිසා මොන කීකරලා මේකයි ආනම මේකයි ඉගෙන ගන්න ඕනේ මේකයි හදාරන්න මේව හදාරනවා වෙන්නේ මොකද්ද සියලු වලින් මුදිලා නිවනේ කියන සදාකාන්ත සංකීර්ණ පස් වෙනවා කියන එක තමයි මේක තියෙන්නේ ඒක නිසා මේ විඥානයේ විස්තර වශයෙන් කියන අතීතයේ වර්තමානයේට සම්බන්ධ වෙන ප්‍රේතාවේ සම්බන්ධයෙන් මොනිකපාව මනුෂ්‍යයන් දාන ඒ වගේ ඒ වාගේ වර්තමාන කටකෝ බාදෙන් දිනුනේ ඒ ආයුර්වේදයේ සම්බන්ධ දෙයකට දෙනවා ඒක නිසා ඒ වුමනාකම සුරකනවාගේ හරිය දැන් මේ අපි ඉන්නේ ඒවා අද දේශනායි යම් යම් දේවල් අන්තිවලම් විශ්වාසවලෝ ආන්නේ අපි දැන් දේශනාවන් මෙතේ අපි දේශනාවේ ඉන්නේ එක සමාය වෙන බල වේගයේදී ඒ අද දේශනාවට අනුව මට ආධිදයක් ආවා. ව්‍යාපාරී බලවේගයක් තුලින් මතුවෙන ක්‍රියාවක් ඇති ඉන්ද්‍රියවගේ ඉන්ද්‍රියෙන් නිමිත්තා ආනුභවයෙන් කරනවා. ඒ ඉන්ද්‍රියම් අපියන ඔය විලාවේ සිද්ධ ඒ ඉන්ද්‍රියන්ගෙන් ක්‍රියා කළ පාලන සිත තුළ තමයි අවන්ගේ ජීවිතයේ විවිධ රටාවේ දින හොඳරෝන් නිරූපේ. ඒක හිත තමයි ප්‍රධාන ජීවිතේ පවත්වන්නේ. ඒක මතුවෙන්නේ ඉන්දියන් නිමිතියක සම්බන්ධය. ඔය ශරීරිකයන් කියන කර්ණාසින්දු ශරීරයේ මොලේ කියන ඔය හය ධ්‍යාන කරන වෙලාවට ඔය විලාව ඒ හිත පහළුණාට පස්සේ ජීවිතයගේ පැවැත්ම ජීවිතයේ ජීවිතය එනාදී වූවා කරන දේවල් උන්වහන්සේ පාරක් තිබෙන්න හැටි. ඒ මානෙද ඒක කියන්නේ අපි සිතක් ඒ විලාසිත පාරේ නැහැ කියන ඒ විලාසිත පාරේ නැහැ මේ දවසෙදිත් යනවා මේ සියලු මාර්ගයෙන් වෙනවා දැන් දැන් සිත්තේ භවංගී කියන්නේ භවංගී සිත නෙවෙයි අතීත භවංගය කියලා කියලා අය අපි ඉඳ කියලා දාගන්න අතීත භවංගය භවංග චලන භවංග චලනයේ අර්ථ අර අතීත භවංගී කියන්නේ අඥාත විදර්ම පාලිත කියන්නේ සංකීර්ත සංකීර්ය කියන්නේ නින්දයන්ගේ ඉස්සෙල්ල. සිත් පහල කර කර සිත් පහල කර කර හරියට යම්කි උස්නක් උස්නක්යක් විකාශනය කරලා තියෙනවා. ඒ උස්නක්යේ වැඩිකම නිසා නින්දයන් කියන්නේ මනෝ මොලේ අර ස්නායු ක්‍රිය. ඒ උස්නක්යේ වැඩි නේද? එතකොට ඒ උස්නක්යේ වැඩිකම නිසා අර ඉන්ද්‍රිය මේ මොලේ ස්නායුවක් පිළිවෙච්චාම මේ අසකල නාසයේ දිව ශරීරයේ තියෙන එකක්වත් ක්‍රියා කරන්නේ නැහැ. මොකද එතනින් තමයි ඔක්කොම කාලේ. ඒකට දැන් මොන්න ඒ අවස්ථාවේ ඔක්කොම නැහැ. දැන් මේ ජීවත් වෙන්නේ මොකෙන්ද? කණින් හිම්මාර වෙන වක්ුණේ කියලා කිව්වනේ. ඒ වක්තිය උඩ ඔන්නේ ධාවනය කරනවා ආස්වාද ප්‍රසවාස කරනවා ඒ භක්තියම ඒ භක්තියම උඩ අර වමනාවට වැඩි අත්ලානේදී අකිරියුනේ අන්න මේකෙ හිමි කර නින්දේදී සිතුවිලි පහල කරන්න දැනන නිමේ නිවෙන නිමේ නිවෙන්න බෑ සාමාන්‍ය කලක් දෙන්නේ බෑ අකස් සමෙන් ගහන මොහොම යන ඉතින් යාදීනේ දෙලක හැටි මේ නිවිගෙන නිවිගෙන එනකොට අර ස්නායු ඔන්න ක්‍රියාවල සුදුසු අංග විශ්ය ඇති ඔන්න ඉස්ලාම අනේ ස්නායු වැඩ කරනවා ඒ ස්නායු වැඩ ඒක කරනකොට ඔන්න බාහිර ලෝකේ ශබ්ද දර්ශන ආගානරම බලන්නේ දැන් පටන් ගන්නවා ඊට පස්සේ සිත් පහළ නොවී ඉන්නේ නැහැ සිත් පහළ වුණාට පස්සේ නිදා ගන්න සිත් පහළ නොවන වෙලාවේ ඔය නිින්ද ඇති. දැන් බය වෙනවා නේද කියලා දුන්නා. ඒ වෙලාවට දෙකේන ඔන්න කරා. ඈ? අන්නේ ඉන්නකොට අන්නේ ගෙරයි තමයි. ඒක මොකද? නැති නැති ස්වාමිය ගැටිලා තියෙනවා. ගැටිලා කියන්නේ අර්ථය උන. ස්වාමිය කියලා කියන්නේ ඔකක්. ඔකක් තෝරන සීතලුනා නැති වෙනවා. එදානේ මේ ඒ සීතලේ නොයන සීතල නොයන දෙනට අර ගානට එනකොට අර ඉන්දියානු වැඩ කරනවා ඉන්දියානු කියලා ගන්න. අන්දන්න. ඉතින් ඇනෝ ඕන්න ඉතින් ඉතින් කියන්නේ නමු හැම නින්දයන්. ඉතින් යාට ඕන වෙනාට නිදා අවදි වෙන්න. ඕන වෙනාට නිදා ගන්න. අර ඉතින් කරෙන්නේ. ඉතින් ඒ කෘත්‍ය ඒ ප්‍රශ්නාතන් වහන්සේලාට නෑ. ඒක නිදාස්නාතන් නින්දක් නෑ. ඒ නිදිමතේ ඉගෙනද නෑ. උන්වහන්සේලා මුළු රාත්‍රියම සමාපත්ත සූත්‍රය කරනවා. එක නිමිස්සක සිද්ධ ජීවිතයක්. තමන්ගේ පවත්වමින් මේ ජීවිත කරගෙන ඉන්නවා. ඒක දිගින්. දිගින් දාගන්න වෙලාවට ආතන් වහන්සේලා ඉන්නේ හින්ද කාටේ මුදින උන්වහන්සේලාට පස්සේ උන්වහන්සේලා ඒකයි යාගරියානියෝ මේ මේ ගමින් මම ආන්නේ යාගරියානියෝ දෝරනවා මේ කාර්යෝන්නේ විදියන්නේ මුන්නම් විදියට නිදිමත ඉතින් ආගයන් හොඳ වෙන්නේ ඕරු නිදිමත නැහැ තමන භාවනා යෝගී ඉබල් වෙනවා මේ මධ්‍යම යාමේ ශාස්ත්‍රයේ තුල වෙනකම් විතර නිදාගන්න හදනමක් නෑ. ඒ අනිත් කොටත් ඇහැරලා ඉඳුත් ඒත් වඩා හොඳයි මොකද ඉක්මනින් නිවන් දකින්න. නිවන් දකින්න ඉස්සෙල්ලා මේ විකාශන යන්නේ නැත්නම් මේ වාස්තුකා කරනවා හොඳයි. ඒකම නෙමෙයි ඒක කරන්නේ තමන් ළඟ තමන්ගේ හිතේ කෙලෙස් අඩුවෙන් අඩුවෙන් නිදා. ඒක කියන්නේ ජාගරියක්. ඒ කෙලෙස් අඩුකමෙන් සිද්ධ වෙන දෙයක්. මොකද මේ මනෝ දහයෙන් මොලේ ස්නායු වේදෙන්නේ. අපේ ළඟ තියෙන කෙලස් නිසා ඒ නොමන නැති අත රශ්මියක් යවලා අර ඒකේ තියෙන ද්‍රව වේදලා. ද්‍රව වේදිකාම ඒ ස්නායුවේ ක්‍රියාකාණ්ඩ බෑ පාලන ශක්තිය නෑ. ඊට මෙන්න ගැටේ. ඒව පාලනේ නෙමෙයි. සිහින කියන්නේ මනෝදාස්සිය සටහන් නැවතත් උත්පාදකයක් නෙමෙයි. සිහින සිහි සිහි වෙන එක නෑ සිහින සිහින පේනවා කියන්නේ සිහින ලක්ෂණයි ආ සිහින වේදනේ කියන්නේ ඒක නවත්ත සිතිවිලි ගන්න කරනවා මේ අර අදහසක් කෙරුවා හැබැයි ඒ වෙලාවට කරන්නේ කොහොමද අර සංසුන්ගති වෙන වෙයි හරියට කොහොමද කියුවොත් එන්ජිමෙට නැත්නම් හොදොට දෙල්ලොදා යම මේ අකරගාන නිසා හේකා දානකම් සබ්දේ නොයින් දුනා කලබල කාර්යය ඒ දැන් මෙතන තමයි ඔක දැන් යමු ඉන්න ගේමු කියලා කිව්වොත් යන නම කරකලන ගා යන්නේ ඒක මේ සීන වේද වෙනාව අර අර සෞඛ්‍ය තත්ත්වේ කම්පණය කරන ඒ බැරිකමත් කම්පණය කරන මේ වුණා ඔය සීන දැත්තාම ඒ ඉදිරියටම බැරිලා තියෙන දැක්කොත් නිදිමත තියෙනවා. දැන් සමහරුන්ට නිදි යන්නේ නැහැ. කරක්කද දෙන්නේ. කරුණේ වාගේ ඉතින් යෝන ලව් රෝගය කියන කුද්දලේ දාස්ලේ කාරණාව. එයා මොකක්ද කරන්නේ? අර තමන්ගේ සිතින් අන්තවද වැඩි තේජස් වේගයේ නිසා අරවා කර කර ගඟා වැඩ කරනවා. ඉතින් නිදි. අර උස්නේ වැඩි. අගේ ප්‍රශ්නේ ප්‍රශ්නේ තුලින් මගේ තේජස වැඩි අරවා බැරි බැරි හැරි වැඩ කරනවා. ඉතින් ඉන්නවා ඉතින් එකක් කියනවා ඒක තමයි. ඒක නෙමෙයි. ඉතින් මේ අර අර තම්පත් වෙන සම්පේන සිත පවත්වනකම් කාටුණක් ඉන්නේ. ප්‍රශ්නේ තුනක් ඉන්නේ. ඔක්කොම කල්පනා කර කර ඉන්නේ. ඒව අත්හැරියවුන් වෙච්ච වෙලාවට තමයි ඒකයි. තමතුනි වංශුල දේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.